ගෞරවනීය මේ ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවට විලා ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ශීර්ම දෙනා ඒ සඳහා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් සාදුකාරයක් පවතුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යං කිංචි දුක්ඛං සම්භෝති සබ්බං සංඛාර පච්චයාති අයමේකානුපස්සනා සංඛාරාණං ත්වේව අශේෂ විරාග නිරෝධෝ නත්ති දුක්ඛස්ස සම්භවෝති අයං ဒ ුතියානුපස්සනාති තී කරුකටේතු අපේ ස්වාමීන් වහන්සේගේ අවසරයි ශද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඉදිරියෙන් තියාගත්ත මේ ද්විතානුපස්සනා සූත්‍රයට අනුව සරුවචන් වහන්සේ මේ සංසාර චක්‍රය මේ කර්ම චක්‍රය වඩන්න පුළුවන් දුර්වල ස්ථාන රාශියක් කිනාර දක්වනවා ඒ ස්ථාන පිළිබඳව ද්විතානුපස්සනාවේ අන්‍යමඤ්ඤ ප්‍රත්‍යයෙන් එහෙම නැත්නම් සාපේක්ෂතාවයෙන් බලනවනම් එකක් අල්ලගන්න බැරි වුණා එකක් තේරුණේ නැහැ කියලා <clears throat> ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ කෙනාට ඒ වාගේම තවත් වෙනත් විකල්ප රාශියක් බුද්ධ දේශනාවේ දේශනා විලාසයන්ට අනුව ගෙනහැර දක්වනවා. ඒ අනුව අපි මේ තාක් ඉදිරිපත් කරගත්ත කරුණු අනුව ඉස්ලාම් දවසේ දුකේ සමුදයත් දුකේ නිරෝධයත් කියන මේ කාරණා දෙක දුර්වල ස්ථානයක් සංසාර චක්‍රයේ නිසා කවුරු හරි ඒ දුකේ හටගන්න ස්ථානයට සාදර වෙලා ඒකේ තියෙන දුක නිරෝධ කිරීමේ නිවනට සාපේක්ෂතාවය නැත්නම් නිවනට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වේනටි බලාගත්තොත් හටගත් දුකේ තැලෙන තැවෙන මිනිසයාට ක්‍රමවේදයකින් හට ගන්නා වූ දුක හට ගනිමින් පවතිනා වූ දුක නැත්නම් දුකේ හට ගැනීම දැකීම විශාල දොරටුවක් වෙනවා. ඒ වගේම තමයි උපදීන් අපේ හිතේ තියෙන විවිධාකාර සංකල්පනා එහෙම නැත්නම් දේවල් අල්ලවදා ගන්න හැටි මේක මගේ කරගන්න හැටි එහෙම නැත්නම් ප්‍රාර්ථනා ප්‍රණිති පිහිටවන හැටි බලනකොට පිහිටවන පිහිටවන තාක් ප්‍රාර්ථනා ප්‍රණිති දුක්ඛ වමයි වඩන්නේ ඒ නිසා ප්‍රාර්ථනා ප්‍රණිති පිහිටුවාට පස්සේ හොරෙක් Tamange පුතෙක් විදියට වරදවා තේරුම් ගත්ත මිනිහෙකුට සිද්ධ වෙන වැරද්ද සිද්ධ වෙනවා ඒක මොන ප්‍රණිතිය තෙච්චරයි. ඉතින් ඒ නිසා ප්‍රණිතිය හට ගන්නා වෙලාවේදී ඒක බලා ගන්න පුළුවන් නම් ඒකට වාක්‍යයන් තුන තමයි දෙවැන්නේකට ඒක අයින් කරන්නත් බෑ. ඒ නිසා මේ ප්‍රණිතින්ගේ තියෙන පරපතලකම තේරුම් ගන්න නම් පමා වෙන්න එපා. පමා වුණොත් ඒවා තමන්ගේ පාලනයෙන් තොර වෙලා තමන් ඒවට දාස වෙන්න වෙනවා. හට ගන්න වෙලාවේ ඒවා තමන්ගේ දාසකත්වයේ තියෙන තමන්ට ඒවා පාලනය කර ගන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රණිතින් දිහා එනේන වෙලාවේ දැක දැනගත්තොත් ඒකේ තියෙන නපුරත් එක්ක ප්‍රණදීන් පිළිබඳ උපදිත් පිළිබඳව අවබෝධයත් යෝගාවචරයට යම් සාන්තියක් යම් මෙලෙක් ස්ථානයක් කඩලා බිඳ දාන්න පුළුවන් තරක් ලැබෙනවා. ඒ වගේම අවිද්‍යාවත් හට ගන්නා ස්ථානේ දකිනවනම් ඒක විද්‍යාවක් බව ඒක දකින්න වේලාවේදී කරන පශ්චාත්තාප නොවීමේ අවිද්‍යාව ප්‍රමාණ කිරීමමයි වරණගීමමයි හට ගන්නා තැන දැකීමමයි පුරුෂයෙකුට තමන්ගේ තේරේ තමන් අනුකම්පාවෙන් කළ හැක ඒක ලොකු පෞරුෂත්වයක් අවශ්‍යයි නමුත් ඒක නිතර සිද්ධ වෙන්න නිසා සැලකිල්ලෙන් ගත කරනවා නම් දවසින් දවස දවසින් දවස ඒ අවිද්‍යාවන් පහළ වෙනකොටම ඒක ද්වේෂයෙන් තොරව පරිේශන රුචියකින් දිහා බලන්න හිටියොත් ඒක දිහා බැලීම හරහා විශාල අවිද්‍යාවේ හට ගන්නා ස්ථානෙට යන්න යන්න ඒක විද්‍යාවේ හට ගන්නා ස්ථානේ බවටපත් වෙනවා. ඉතින් ඒක බැරි වුණොත් ඒකට තේරුනේ නැත්නම් ඒකේ අමාරුයි කියලා කියනවා නම් තවත් එකක් සරුවචනසේ සඳහන් කරලා තියෙනවා. යංකින්ච දුක්ඛං සම්භෝති සබ්බං සංඛාරපච්චය. මේ කර්ම නිසායි කර්ම රැස් කිරීම නිසායි මේ සංසාරේ දික් වෙන්නේ ඒ නිසා දුකේ තියෙන තාක් සංසාරේ තියෙන තාක් දුක් ඔක්කොම අපි හදලා ගත්ත දේවල්. ඉබේ ආපු දේවල් නෙවෙයි. තමා හිතලා මතලා කල්පනා කරලා කරදපු දේවල්. ඒ නිසා මේ සංස්කාරයන්ගේ අශේෂ විරාගය ඉතුරු නැති දුර්විමක් වුණොත් ඒක සියලු දුකේ දුර්විමක් වෙනවා. ඒක නිසා ඒක ද්වේතානුපස ද්විතීය ද්වේතානුපස්සනාව. ඒ නිසා යම් කෙනෙක් වැඩක් කරන්න කලින් හිතලා බලනවා නම් මේ වැඩේ කරන්නේ මොන විදිය මෙහෙයුමක් ඇතුවද මේක අසංකාරයකක්ද සංඛාරයකක්ද සචේතනිකව කරන එකක්ද අචේතනිකව කරන එකක්ද අසම්පජානව කරනවද සම්පජානව කරනවද කියලා බැලුවොත් මේක බලන්න වෙලා නැහැ කියලා නම් කියනවා ඒ මොකද හේතුව අපි ගොඩක් වැඩ කෙරුවට පස්සේයි දන්නේ මේ මේ දේවල් කෙරුවයි කියලා කරන වෙලාවේදී එලඹ සිටි සිය නැති නිසා ඒක නිසා මේ කරන තාක්කල් හිතාමතා කරන සියල්ලම සංස්කාර වෙනවා. හිතාමතා කරන සියල්ලම කර්ම බවටපත් වෙනවා. හිතාමතා කරන දේවල් චේතනා පූර්වක දේවල් වලටයි අපිට වග වෙන්න වෙන්නේ. අපි හිතාමතා නොකරන කිසි දෙයකට අපි වග වෙන්න ඕනෙත් නැහැ. ඒ වයින් අතර අපේ හිතේ පිළිමක් එන්නෙත් නැහැ. ඒක නිසා පුළුවන් තරම් පැමිණෙන දෙයට පැමිණි හැටියෙන් බාරගන්න හිත සකස් කිරීම තමයි මේ සංස්කාර සමතයක් යොනතන් සංඛාර උපේක්ෂාවක් කියන එක බාර වෙන්නේ. ඉතින් නමුත් මේ සංස්කාර කියන පදය ඓතිහාසික ශාසන පොත්පත්වල එහෙම නැත්නම් ත්‍රිපිටකයේ විවිධ අර්ථ ඡායා කින දෙනවා. ඒකක්වත් බෑ කෙලිම භාවනාවකට සම්බන්ධ නැහැ. භාවනා කරගෙන යනකොට වක්‍ර මාර්ගයෙන් මේ සංස්කාරයන් පිළිබඳව හැඩගැස්වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා දර්ශනීය පැත්තෙන් බලන සංස්කාර පිළිබඳ කතාව කියලා කියන්නේ ආචාර ධර්ම පිළිබඳ කතාව. එහෙම නැත්නම් කෙනෙක්ගේ හික්මීම පිළිබඳ කතාව. නැත්නම් හික්මීමේ අන්තිම අඩිය තමයි සංස්කාර පිළිබඳව සමතය හික්මීම. ඉතින් ඒකට සරුවචනාංශේ ගෙනියන්නේ බොහොම ගොරෝසු මේ කාය වචන දෙකේ හික්මීම හරහා. නැත්නම් මේ සීල ශික්ෂාව හරහා සීල ශික්ෂාවේදී අපි හිතාමතා කරන කල්පනා කරලා කරන වීතික්‍රම කෙලෙස් දුරුවන්කරන අපේ හැකි ශක්ති ප්‍රමාණය උත්සාහ කරනවා. ඊට පස්සේ පරිඋත්ථාන කෙලෙස් වශයෙන් හිතට පැනනගින නීවරණ ධර්ම සම්බන්ධයෙන් අපි මේ වගේ වැඩමුළු පවත්වමින් විවිධාකාරයෙන් අනුග්‍රහ කරමින් උත්සාහ කරලා බලනවා මේ හිතට යම් తాවකාලික චිත්තක්ෂණයක හෝ කාල පරාශයක මේ නීවරණ නැතුව පාත්තන්න පුළුවන්ද කියලා. ඉතින් ඒක අර සීල ශික්ෂාවක ඉඳලා සීල ශික්ෂාවේ මුදුන්පත් වීමක් සිකප්පත් තත්වයක් වගේ නීවරණයන්ගෙන් තොර වෙච්ච එහෙම නැත්නම් පරිඋත්ථාන කෙලෙසයන්ගෙන් තොර වෙත්ත චිත්තක්ෂණයක් යම් කෙනෙකුට අත්දකින්න පුළුවන් නම් ඒක විශාල අදිෂ්ඨාන ශක්තියක් වෙනවා. ඒක චිත්ත භාවනා කියලා කියනවා. හිත ලොකු පිම්මක් ඉදිරියට පයින්. අනේ දෙකම ශක්තිය ඇති කෙනාට තමයි කාට පරිඋත් වීතිකම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් කත කරපු කෙනාට පමණයි අනුසය කෙලෙස් වල තියෙන ඒ වංචනික චපල ෂටගති හොඳට දැක ගන්න පුළුවන් වෙන්නේ ඒවා නේද මෙතෙක් කල මේ පිං කිය කියා කරේ එහෙම නැත්නම් දක්ෂතාම් කියලා කරේ මේ හැකියාවන් කුසලතා කියලා කරේ මේ වංචනික ස්වරූපෙන් මතුවෙච්ච වනේද කියලා දැනගත්තාම මේක ආයාසයෙන් පුහුණුවකින් ලැබපු දේවල්නේ පුහුණුවකින් ලැබලා තියෙන්නේ කෙලස් පුහුණුවකින් ලැබලා තියෙන්නේ මේ නීව මේ අනුසේ වගේක් ඉතින් ඒ නරක පුහුණුවක් පුහුණුවක තියෙන නරක නතර කරුවට පස්සේ නිකම්ම එව්වත් හැලෙන්න පටන් අර ගන්නවා පරිඋත් ทาน කෙලස් වීතික්‍රම කෙලස් දුරුවන් කරාට පස්සේ අනුශය කෙලස් දිහා අර ඊශ්වරයාගේ උඩ ඇහිම් බලනවා වගේ බලන එක විතරයි කරන්න ඕනේ බලනකොට මේක දුරුවන් වෙලා යනවා මෙතෙක් කල් අපි ඒක දැක්කේ මේ රත්තරන් උටුන්නක් වගේනේ ඇතින් ගියාට පස්සේ පේනක නිකන් කටුවටුන්නක් විතරයි ඒ නිසා මෙතෙක් ඒවා දිහා බලපු ආකාරයෙන් වෙනස් වෙලා බලනකොට ඒ අනුශය කෙලෙසවත් දුරු වීමක් සිදු වෙනවා. ඉතින් මේ විදිහට තමයි ਸਰවචනාංශ මේක භාවනාවේදී හම්බෙන එහෙම නැත්නම් භාවනා කරනකොට හම්බෙන ඍජු අත්දැකීමකටත් වඩා අන්වේ ඥාන හරහා තර්ක ඥාන හරහා ණය විපස්සනාව හරහා තේරුම් ගන්න පුළුවන් කොටසක්. මේ ਸਰවචනාංශයට මේක විශේෂ ගෝචරයි. යෝගාවචරයට ඒක විශේෂ ගෝචර වෙන්නේ නැහැ. යෝගාවචරය වෙනුවට කරන්නේ සතියෙන් සතිපට්ඨානි වඩාන යනකොට එක එක ආයත එක එක වෙලාවල් වලට ඒ සංස්කාර පිළිබඳව කහට ගැලවිලා අනේක මට්ටම් සිද්ධ වෙනවා. ඉතින් ඒක නමුත් මේ සංස්කාර වල තියෙන මේ ඉක්මීමේ ස්වභාවය ආනාපාන සති සූත්‍රය වගේ එකදී සරුවචනාංශේ හම්බ වෙන ස්ථාන ලකුණු කරලා පෙන්නලා දීලා තියෙනවා. මෙන්න මෙතෙන් ඔබට මෙන්න මේක හම්බ වෙනවා. මෙන්න මෙතෙන් ඔබට මේක හම්බ වෙනවා. මුන් දිගටම ආනපානි කරගෙන යන්න දිගටම සතිය වඩන්නේ කියලා. ඥානපන සති සූත්‍රය අපි මේ වෙලාවේ කෙටියෙන් සම්බන්ධ කරගත්තොත් කායනුපස්සනා කොටසදීම ආනපාන සතිය වඩනකොට ඉස්සල්ලාම අපි මූලික උපදේශ පන්තියට නැත්නම් භාවනා උපදේශ වලට සම්බන්ධ කරලා ගත්තොත් සතෝ ආස සති සතෝ පස්ස සති කියලා රුක්ක මූල අරණ්‍යගත මේ ශූන්‍යාකාරයකටපත් වෙලා හොඳට තැම්පත් වෙලා කය හිත සහැල්ලුවටපත් කරගෙන මම දැන් සතියෙන් ආශාස කරනවා සතියෙන් ප්‍රසවාස කරනවා කියලා පටන් ගන්නවා. ඒ තමයි සතිපට්ඨානේ ආනාපාන සතිය. රාහුල වාද සූත්‍ර වගේ තැන්වල, ඉරිමානන්ද සූත්‍ර වගේ තැන්වල පටන් ගන්න හැටි. ඉතින් ඒක එළබිලා පෙළඹිලා ආවොත් සතිය ආනපානෙත් එක හාද වුණොත් අපි ඊට පස්සේ ආස්වාද ප්‍රසවාසයේ මේක ගොරෝසු අවස්ථාව දිග අවස්ථාව මේක මධ්‍යස්ථ අවස්ථාව කෙටි අවස්ථාව ආදී වශයෙන් ආනපානේ ඒ අංග ප්‍රත්‍යංග බලනවා. ඉතින් එහෙම බලන් බලන් ඉන්නකොට වේලාවක මුල මැද අගත් එක්ක නැත්නම් මුලත් අගත් එක්කම ආනාපානේ සබ්බකාය පරිසංවේදී වශයෙන් දන්නා අඳුන කෙනෙක් වගේ නිතර gedit යන කෙනෙක් වගේ අපිට ඇසුරටපත් වෙනවා. ඉතින් ඇසුරටපත් වුණාට පස්සේ ඒක බහුලීගත කරන්න කරන්න පස්සම් බයං කාය සංකාරං කියලා සංස්කාර පිළිබඳව කාය සංස්කාර වශයෙන් හමු වීමක් වරණ ගීමක් වෙනස් පැත්තකින් අඳුන්වා දීමක් වෙනවා. එතනදී ආස්වාස් ප්‍රස්වාසය කාය සංඛාර වශයෙන් තමයි හඳුන්වන්නේ. ඒ කියන්නේ මේ කය මේ කන්ද මේ ස්කන්ධය මේ ගොඩ රූප ගොඩ පවත්වාගෙන යෑම සඳහා චේතනිකව කරන වැඩ වගේකුත් තියෙනවා සචේතනිකව කරන වැඩ වගේ තියෙනවා නාවන්න ඕනේ කවන්න ඕනේ පවන්න ඕනේ නිදි කරවන්න ඕනේ ඔක්කොම අපි හිතාමතා කරන්න ඕනේ එහෙම නෙවුනම් මේ කය පාත්තන්න බෑ නමුත් ඒ ඔක්කොම කටයුතු වෙද්දී දිසුදිර පද්ධතිය ඔහේ තමන්ගේ මන අපිට වැඩ කරනවා ස්නායු පද්ධතිය ඔහේ වැඩ කරනවා ආහාර తీරන පද්ධතිය ඔහේ ඒව අපිට කියලා නෙමෙයි වැඩ කරන්නේ ඒව අනිච්ඡානක පේශීන් මාර්ගයෙන් කෙරෙනවා ඉච්ඡානුක පේශීන් මාර්ගයෙන් අපි ඉතින් යමක් කමක් හම්බ කර ගන්නවා කනවා බොනවා ඒ කටයුතු කරනවා අන්න ඒකෙදී අර ඉස්සල්ලාම සීලය හා සම්බන්ධ කරලා ਸਰුවචනාංශේ පෙන්වන්නේ අර ඉච්ඡානුක පේශින් මාර්ගයෙන් කරන හිතාමතා කරන කටයුතු වලදී සතුම් මැරීම පුළුවන් නම් නොකර ඉන්නක හොඳයි. හොරකම් කිරීම පුළුවන්කමක් තියනවා නොකර ඉන්නක හොඳයි. ආදි වශයෙන් හිතාමතා කරන සචේතනිකව කරන කෙන නතර කරනවා. ඊට පස්සේ මේ ආස්වාද ප්‍රසවාස භාවනාවට ගියාට පස්සේ කයක් පැවැත්වීම සඳහා අත්‍යන්තයෙන්ම අවශ්‍ය වෙන මේ හුස්ම පොද හුස්ම රැල්ල දිහා හරි විදියට බැලුවොත් අර ඡණ්ඩපරුස සතුම් මැදින් හොරකම් කිරීම ආදී නැත කරපුවාම ඒ මනසට යම් ප්‍රමාණයක සීලාචාරකමක් එනවද හික්මීමක් එනවද ශීතල ගතියක් එනවද ආන් ඒ වගේ එකක් ආස්වාද ප්‍රසවාසයේ සිද්ධ වෙනවා එයා හික්මෙන්න පටන් ගන්නවා අශීලාචාර වෙන්න පටන් ගන්නවා. එතකොට ඒක එන්නේ එන්නේ සංසිඳ. මේක සංස්කාර පිළිබඳ බොසිව් මට්ටමක් මේ කතා කරන්නේ. ඉතින් මේ සංස්කාර කාය සංස්කාර වශයෙන් ආස්වාස් ප්‍රසවාස මේ විදිහට සංසිඳවන්න පුළුවන් කියලා කියන්නේ heart attack, blood pressure, cholesterol, frustration වලට තියෙන ප්‍රධානම උත්තරේ කිසිම බේතකොත් නැහැ කිසිම සයිඩ් ඉෆෙක්ට්ස් උත් නැහැ කිසිම බයි ආෆ්ටර් ඉෆෙක්ට්ස් උත් නැහැ. නමුත් මේක ගන්න බෑ. මේක ගන්න ගොඩාක් ක්ලාස් වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි හරි කැමැති ඒ වෙනුවට බේත් බොන්න. බේත් බීලා සංසිඳවන්න හදනවා. නමුත් බේත් කියන්නේ මොකක් හරි විසක්. නමුත් මේ ආනපානෙදී මේ පස්සම්බය කාය සංකාරන්තන්ට යනකොට කිසිම විසක් නැහැ. භාවනාවෙම අඩු කරන්න පුළුවන්. හැබැයි ඕනේ නම් වැඩි කරගන්නත් පුළුවන්. අපව ගෙදර ගිහ ගමන් ටක් ගාලා වැඩි කරලා දෙයි. එතකොට ඒත් එක්කම කොලෙස්ටරෝල් වැඩි වෙනවා, heart attack වැඩි වෙනවා, blood pressure වැඩි වෙනවා. හැබැයි දෙකම දැන් Tamange වම් අතයි දකුණු අතයි වගේ කැමති එකක් ගන්න එකයි තියෙන්නේ. ඒ නිසා මේ ඒ වගේ මේ කාය සංස්කාර අඩු කිරීම අඩු කරන්න පුළුවන් බව භාවනා වැඩ පුළුවේ පෙන්වලා දීම කරදරයක් නෙමෙයි විකල්පයක්. තමන්න තියෙනවා කැමති නම් අඩු කරන්න පුළුවන් කැමති නම් වැඩි කරන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ චර්චුරු ගන්න එපා. ඊට පස්සේ චරිචුරු ගාවට Tamanට ගෙවන්න වෙන්නේ. අර ඉස්සරට වැඩි වගකීමක් එනවා දැන්. මේකට ක්‍රමයක් තියෙනවා. බුදුහාමරෝ ජීවත් වෙනවා, ධර්මයේ ජීවත් වෙනවා, සංඝයා ජීවත් වෙනවා, ක්‍රම වේදයක් තියෙනවා. මටත් පුළුවන් කාය සංස්කාර සංසිඳවන්න తాවකාලිකව. හැබැයි ඒක ඒ පරිසරයේදී විතරයි හම්බ වෙන්නේ. සමහරට ඒ ඉරියව් විතරයි හම්බ වෙන්නේ. නමුත් භාවනා කරගෙන කරන යනකොට තීරණ පටන් අර ගන්නවා ඕන ඉරියව්වක ඕන පරිසරයක තමන්ගේ දක්ෂකම අනුව මේක ටික ටික ටික ටික ඉතිරි පැතිරි යන විදිහට කරන්න පුළුවන්. ඉතින් ඒ සඳහා ආහාර, විහාර, මනෝ ව්‍යාපාර කියන මේ තුන කැප කරන්න කැමති නැත්නම් ඉතින් ඒක දැන කරකැවෙනවා. තමන්ගේ ආහාර වෙනස් කරන්න ආහාර වෙනස් කරන්නත් ඕනේ. ආහාර ඒ සාමාන්‍ය අපි මේ වැඩමුළුවේදී කරන විදිහට අපි උදේ වරුවට විතරක් අඩු කරනවා. මොකක්වත් වෙන්නේ නැහැ. මොනම දෙයක්වත් වෙන්නේ නැහැ. ඒක නිසා විහාර අපි ඉඳුන් හිටුන් පහසුකම් වලදී පුළුවන් තරම් බලන්න ඕනේ සරල ශරීරයට ස්වභාවික ඉරියව්වල ගතකරන හැම රැකියාවක්ම ලෝකේ තියෙන අපේ සාහික ව්‍යාපාර කායික ව්‍යාපාර විෂම බරයි මොනම රැකියාවක්වත් සමබර ව්‍යාපාර අපට දෙන්නේ නැහැ ඒ නිසා අපි මේ ව්‍යාපාර වැඩවල හම්බ කරන වැඩවලට ඕනට වැඩිය කියොත් මේ කය ඒකාන්ත වශයෙන් කල්යන්න යන්න ලෙඩ වෙනවා ඒක නිසා අපි ඒක ඒක ප්‍රමාණයට කරන්න ඕනේ මේ අවශ්‍යතාවයන් සපුරගන්න. එහෙම නැත්නම් මේ කරන්නම් වාලි කරන්න ගිහිල්ලා ඇඟ මහන්සි කරගන්න හොඳ නෑ. ඒක නිසා විහාරයේ පැවතුම් ඇවතුම් හදාගන්න ඕනේ. මනෝ ව්‍යාපාර කියලා කියන්නේ ඇසුරු කරන්න ඕනේ පිස්සු විහාට්ටෝ නෙවෙයි. පිස්සු විහාට්ට ඇසුරු කරුවොත් පිස්සු විහාට්ට හැදෙනවා. අල්ලොත් එක බුදියා ගත්තොත් මැක්කොත් එක තමයි නැගිටින්න වෙන්නේ. ඒක නිසා ඒ Tamandai තියෙන්නේ. ඊට නැගිටලා පස්සේ බලුපැක්කට බයින්නත් එපා බල්ලන්න බයින්නත් එපා. ඊට පස්සේ තමයි තේරෙන්න ඕනේ මනෝ ව්‍යාපාර පවත්තන්න. උගා කියදන් අධිකයි. එවැනි පරිසර හොයාගන්න කෙසේ නමුත් ඒකට ඉඩ හම්බ වෙන්නේ අර විදිහට කාය සංස්කාර සංසිඳ වීමක පුංචාරි අත්‍යකීමක් තියෙන කෙනාට තමයි මේ කාරණා තේරෙන්නේ. කෙසේ නමුත් දැන් සංස්කාර කියන එකයි ආනපන සතියයි යම් කිසි නෑදෑකමක් ඒකේ දැක් ගන්න පුළුවන්. නමුත් මේ මේ ආනාපාන සතියේ පචී සංස්කාර ගැන කතා කරන්නේ. නමුත් ඒක ගැන විස්තර සපේන අටුවාචාර්යන් වහන්සේලා සඳහන් කරනවා ඒ කාය සංස්කාර සංසිඳෙන්න බෑ වචී සංස්කාර සංසිඳවන්න නැතුව. වචී සංස්කාර කියලා කියන්නේ වචනේ කියලා කියන්නේ නම් අපි මේ කතා කරන දෙන්නේ. වචී සංස්කාර කියලා කියන්නේ වචනේ හැදෙන්න ඉස්සර වෙලා හිත ඇතුලේ කෙරෙන ඇතුළත දොඩමලුකම විතක්ක ਵਿਚාර දෙක. ඉතින් විතක්ක ਵਿਚාර දෙකේ කීකරුකමක් සංහිඳියාවක් උනාට පස්සේ තමයි අරමුණේ විතක්ක ਵਿਚාර වලින් තොරව අරමුණේ හිත පවත්වාගෙන යන්න පුළුවන්. නැත්නම් මෙනෙහි කිරීමකින් තොරව හිත පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ ගොඩක් අරමුණ අසුරු කෙරුවොත්. ඒ නිසා මෙතන මේ මෙනෙහි කිරීම තමයි විතක්ක ਵਿਚාර කියලා සෞඛ්‍ය සම්පන්න පැත්ත කරගන්නේ. ඒ විතක්ක ਵਿਚාරමයි අශීලාචාර වෙනකොට අවිජිමත් වෙනකොට ඔය ඇතුළත කතාව එන්නේ ඒකමයි. විවිධ අරමුදේ ඇදගෙන යන්නේ ඒකයි. අනේවා සංසිඳෙන්න ඕනේ අරමුණ සංසිඳින කාය සංස්කාර සංසිඳින්න. ඉතින් මේ කාය සංස්කාර සංසිඳිනකොට ඒ කෙනාට තේරෙනවා අරමුණ හොය හොයා මෙනෙහි කරන්න ඕනේ නැහැ. දැන් මේ මුල මැ다가 බලන්න ඕනක මොකුත් නැහැ. දැන් අරමුණ එන්නේ එන්නේ සංසිඳෙනවා. මේ සංසිඳන එකටම යාවෙලා තමයි කියන්නේ සංහිඳියාවට අනුග්‍රහ කරන්න ඕනේ අවසන්නිතෝ. ඒටෙන්දී ඊට කලින් වචී සංස්කාර සංසිඳෙනවා. ඒකේ වාසිය ලබාගෙන එහෙමම තැම්පත් වෙන්න ආරිනවා. ඉතින් ඒ තැම්පත් වුණාට පස්සේ හිත ඒ කාය සංස්කාර සංසිඳ වීම පස්සේ හිත ඒකාන්තයෙන්ම නාම ධර්ම පැත්තට යනවා වේදනානුපස්සනාවට. ඒ වේදනානුපස්සනාව කොටසට යනට සුද්ධ වශයෙන්ම විපස්සනාවේ සිද්ධ වෙන්නේ. අන්නේ සිද්ධ වෙනකොට ඉස්සල්ලාම Tamante කාය සංස්කාර සංසිඳ වීම නිසා ඇති වෙන අස්වැසිල්ලෙන් අතින ස්පාසුවට සාපේක්ෂව ඒ ප්‍රීති සුඛ ආදී භාවනා ලැබෙන ඒ නැත්නම් ධානාංග වශයෙන් ලැබෙන ඒ අංග ටික දැක් ගන්න පුළුවන් වෙනවා. ඒක ඒ කාය සංස්කාර සංසීමට හම්බෙච්ච අතවාසිය තමයි ඒක. කාය සංස්කාර දුවන තාක්කල් මේ ප්‍රීති සුඛ මේරණ මෝරණ මට්ටමේ මිසක් පිරිච්ච මට්ටමකට එන්නේ නැහැ. පිරිච්ච මට්ටමට ඇවිල්ලා දැනගත්තට පස්සේ දැන් මේ සංසිද්ධියම හරහා ආවේ කියලා එයා ඊට පස්සේ චිත්ත සංඛාර කියලා අලුත් පාචුකාවට බහිනවා. චිත්ත සංඛාර පරිසංවේදී ආර තේරෙන පටන් ගන්නවා මේ හිතාමතා කය මොනවත් කිරුවේ නැති වුණාට හිතාමතාව හෝ ඉබේ හෝ ආශර්පසසිසිදු නොවුනට කාපට්ටක යට විශාල යට දිය ගංගාවක් ගලනවා කියන මොනවදෝ වැඩ වගේක් යනවා ඇතුලේ දැන් මේ ලබ්බේතෝ විලේ වගේ ඇතුලේ වැඩ වගේක් යනවා ඒක දිහා බලාගෙනකොට පේනවා දැන් භාවනා කළ යුත්තක් නැහැ අරමුණකුත් නැහැ සතියක් තියෙනවා සමාධියක් තියෙනවා එතකොට මොකද්ද දැනීමක් එනවා දැනීම් සම්භාරයක් එන්න පටන් අර ගන්නවා මැරිලා නැහැ මේක මම වැඩ නතර කරාට එක්ක හෘද වස්තුව දඟලනවා එතන ස්නායු පද්ධතිය වැඩ කරනවා මේ හැම හැම තැනම sannivedana පෙන්නනවා කොහොම හරි ජීවත් වෙන බවට හැම සෛලයක්ම වේදනා මාර්ගයේ මොලෙත් එක්ක අනුදිනුවක් යනවා. හැම සෛලයක්ම පණිවිඩ නිකුත් කරනවා. මම ඉන්නවා මට මේ දේ අඩුයි මට මේ දේ වැඩි නැත්නම් මම සෞඛ්‍ය සම්පන්නව ඉන්නවයි කියලා ඒ අන්තර්ජාලය හරහා පණිවිඩ හොමාරුවක් යනවා. ඒ පණිවිඩ හොමාරුව වේදනා සහ සංඥා වශයෙන් ඉතින් තේරෙන්න පටන් ගන්නවා. ලෝකේ තියෙන විශාලම සුවක්‍රීය ටෙලිෆෝන් හොමාරු මධ්‍යස්ථානයේ වගේ ගොඩාක් වැඩ යනවා. ඉතින් මේක සමහර විටක යෝගාවචරයට විශාල බයක් ඇති කරනවා. මේ මේ මොකද උනේ කියලා. ඇයි මේ භාවනා හොඳට tempat වෙලා ඉන්නකොට tempat බව වැඩි වෙන්න වැඩි වෙන්න ඒ tire යට කාපට් එක යට සම්පූර්ණ sannivedana කටයුතුයක් කරනවා. ඉතින් මේක දකිනකොට පේන්නේ මෙතෙක් කළා නොතිබෙච්ච විදිහට හිතවිලි වැඩි වුණා, වේදනා වැඩි වුණා, සංඥා වැඩි වුණා කියලා ඒ යෝගාවචරයට නිකන් පාරකට හීනෙන් නැගිට්ටා වගේ මේ ටිකස්මක් එනවා. ඒට හේතුව මොකද? ඒ தත්තට යන හොඳට හිත ප්‍රනීත වෙලා තියෙන්නේ. sannivedana බොහොම සංවේදී. නමුත් මේ හැම වෙලාවෙදීම වළක්වන්න හදන විවිධාකාරයෙන් අපි හිත බාහිරේ රඳවන්න හදන මේ ප්‍රයත්න දැන් නැති නිසා අර ඇතුලේ සිටින ඇතුළත කතාව ඇතුළත කතාව කියන්නේ වචන කතාවක් නෙවෙයි සෛලයක් සෛලයක් පාසා ඉන්ද්‍රයක් ඉන්ද්‍රයක් පාසා කලාපයක් කලාපයක් පාසා ඒ මොළයට සංඥානිකුත් කරමින් ඉන්නවා මේ සෞඛ්‍ය සම්පන්න වැඩේ යනවාද නැත්නම් අඩුපාඩු තියනවාද කියලා. අන්නේ කතාව පළවෙනි වතාවට යෝගාවචරයට විවෘත වෙන්න පටන් ගන්නවා. ඒකට කියන්නේ චිත්ත සංඛාර කියලා. වේදනා සංඥා කියලා තමයි ඒකට සාමාන්‍යයෙන් කියන්නේ. ඉතින් ඒක දැකපුවාම පේන්නේ තේරෙන්නේ මේ මට අයිති එකක් නෙවෙයි. ඒ අනුන්ගේ එකක් වගේ. මොකද මේ තාක්කල් අපි ජීවිතේ ජීවත් කරවෙන්නේ මේක නොදකින්න ඔපතන් කියලා. මේකට අහුම්කම් දෙන්නේ නැති වෙන්න අනුන්ගේ කතාවල් ඇහුවා, අනුන්ගේ රූප බැලුවා, අනුන්ගේ ශබ්ද ඇහුවා, අනුන්ගේ ගඳ රස භාල බැලුවා, ඊය ගැන හිතුවා, හෙට ගැන හිතුවා, අතන ගැන හිතුවා, මෙතන ගැන හිතුවා, ආර්යා ගැන හිතුවා, මෙයා ගැන හිතුවා. නම් දැන් ඇතුළට ගියාට පස්සේ සියල්ලටම වැඩි විශාල ජාලයක මේ තොරතුරු විශාල ප්‍රමාණයක් යහට මෙහෙට වෙන්න පටන් ගන්නවා. මේක කවදාකවත් නිින්දෙදීවත් අඩු වෙන්නේ නැහැ. ලෙඩා ක්ලාන්ත වුණත් අඩු වෙන්නේ නැහැ. ඒ කටයුතු ටික යනවා. දැන් යෝගාවචරය හරියට ඒ තමන්ගෙම අපි කිව්වොත් යටිහිත කියලා කියමුකෝ. යටිහිතේ ජාල පද්ධතිය තේරුම් ගන්න පටන් ගන්න. ඒකට විශාල ඒ මම මගේ සියල්ල පාලනය කරනවා. මම අයියා මම අක්කා කියන ඉන්නේ කරා දෙනවා අක්කා කක්කා වෙනවා වැඩේ යන්නේ වෙන කාටද ඕන විදියට කියනවා කිසිම Tamanට පාලනයක් නැහැ Tamanගෙන් අහන්නෙත් නැහැ ඒකට හේතු 100ට 100ක්ම සිද්ධ වෙනවා. ඒක තන්නේ කරම පරිණාමයේදී අහපු ක්‍රියාවලියක් මට තියෙන්නේ බලයින් එක විතරයි. ඒ නිසා සමහරකට පුදුමාකාර බයක් ඇති කරනවා. ඒ දිහා බලන එක පවා. මොකද සියල්ල මම පාලනය කරනවා සියල්ල මට ඕන විදිහට කරන්නේ. සියල්ල මගේ හිත සුදු සුව පිණිසම පවතින කියලා හිතානේනේ. නමුත් මේ චිත්ත සංකාර දිහා බලනකොට පේනවා. කාටවත් අහුම් කරන දේවල් නෙවෙයි. කාටවත් ඒක පාලනය කරන්න බෑ. ඉතින් ඒ එතෙන්ට යනකොට විශාල උපේක්ෂාවක් අවශ්‍යයි. මේ අනාත්මයේ තවත් ගැඹුරක් මේ වෙන්න හදානන්නේ සංස්කාර අපෙන් අහලත් වැඩ කොටසක් උඩින් කරනවා නාහ යටින් වැඩ කොටසකුත් කරනවා. ඒක සමානට කර්මජ, චිත්තජ, උතුජ, ආහාරජ හේතු නිසා වළක්වන්න බෑ. ඒකේ නාපු වැඩ කොටස යනවා. ඉතින් මේක දිහා බලලා අර හුස්ම සංසිඳවා ගත්තා වගේ. කාය කාය සංස්කාර සංසිඳවා ගත්තා වගේ මේ යෝගාවචරය මේක අවුස්සන් නැතුව එහෙම නැත්නම් මේකට පොහොර දාන්න නැතුව මේකට ආහාර දෙන්න නැතුව ප්‍රතික්‍රියා කරන්න නැතුව මේක දිහා ඒසේ බලා සිටින්න නම් ඒ සාමාන්‍ය ත්‍රිවිධරත්නයේ කෙරේ තියෙන ශ්‍රද්ධාවේ තෙන්දි මදි වෙනවා. ඒ වගේම සාමාන්‍ය තමන්ගේ සීලය පිළිබඳ තියෙන විශ්වාසය මදි වෙනවා. ඒක ඉතාමත්ම දැඩි ඕකප්පන ශ්‍රද්ධාවක් පාඩපත් කරන්න. බැස ගන්න පුළුවන් තරමේ ශ්‍රද්ධාව නිකම් අතු පිට තුන අමූල ශ්‍රද්ධාවකින් හෝ පසාද ශ්‍රද්ධාවකින් එතෙන්ට යන්න බෑ. ගියාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේක බුදුහාමුදුරන්ගේ සිද්ධ වෙන්නේ toy තාලෙටමයි. දේවදත්තගෙන් සිද්ධ දේවදත්තගේ සිද්ධ වෙන්නේ toy තාලෙටමයි. අල්ලපු ගෙදර මිනිස්සාගේ සිද්ධ වෙන්නේ toy තාලෙටමයි. මං ඉස්සරහා භාවනා කරන එක නාගෙත් වෙන්නේ ওই තාලෙටමයි. මගෙත් වෙන්නේ ওই තාලෙටමයි. මේක පොදු මානුෂ්‍ය තත්ත්වයක්. හැබැයි මේකෙන් වෙන ප්‍රතිඵල වලට මම බග කියන්න ඕන. මේක දුවන. මේක දිගටම දුවන වයින් කර බොනුක් එක්ක වගේ. ප්‍රතිඵල මග කියන්න වෙනවා මොකද මම මේක දැක්කේ නැති නිසා. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒක දැකලා ඒක හික්පවනවයි කියලා කියන්නේ. එහෙම නැත්නම් ඒකට ඒක සංවර කරගන්නවයි කියලා කියන්නේ මේකට ඇඟිලි ගහන්න නැතුව මේකට දුරස්තභාවයක් ඇති කරන බව අවදියෙන් උච්ඡන්නව ආසන්න මේක දිහා බලන්න හිටියොත් අර ආස්වාස් ප්‍රසවාස සාක්ෂිදන වගේ පස්සම්බය චිත්ත සංකාරක් කියලා මේ චිත්ත සංස්කාරයන් එහෙම සංසිඳෙන්න පටන් ගන්නවා. මෙන්න මේක තමයි අමාරුම කෑල්ල භාවනාවේදී. මොකද මේ භාවනා කරනකොට මොන්න පොඩිත්තක් වෙනස් වෙච්ච ගමන් අපි කලබල වෙනවා. ඇයි එහෙම වුනේ කියලා ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඉතින් එහෙම ප්‍රශ්න අහලා කවදාකවත් මෙතන විසඳන්න බෑ. එකකටවත් උත්තර බඳින්න හෝ හේතු සම්පාදනය කරන්න පුළුවන් කමක් නෙවෙයි. එකයි තියෙන්නේ කරන්න. මේක ප්‍රතිපදාවෙන් ලැබිච්ච ප්‍රයෝජනයක් කියලා තේරුම් ගන්න වෙනවා. නෙවෙයි මේ සීලක ඉඳලා සමාධියක ඉඳලා දැන් කාය සංස්කාර සමතේකටපත් කරලා ඒකෙන් නිසා ලැබිච්ච අවස්ථාව මේ මේ චිත්ත සංස්කාර පේන්නේ මේට හේම අනාතේ යnderලා මේකට හේතු කාරණා දක්වන්න බෑ හේතු කාරණා දක්වන්න ගිය ගමන් චපල හිත වැඩ කරන්න පටන් ගන්නවා. වංචනික හිත වැඩ කරන්න පටන් ගන්නවා. තර්ක මනස වැඩ කරන්න පටන් ගන්නවා. අන්වේ ඥාන වැඩ කරන්න පටන් ගන්නවා. මූල ධර්ම ඇවිල්ලා එහාට මෙහාට වනවල හොල්ලලා විසිකොල්ල දානවා. ඒ නිසා මේක දිහා හොඳට ඒක පස්සම්බනේ කරමින් සංසිඳුවේ බලා ඉන්නවා කියන එක උගාක් අමාරුයි. මෙතෙන්දී භාවනා වෙන්නේ එකයි යමක් නොකර සිටීමට ඉගෙන ගන්න. ගෞස්සන්න යන්න එපා. උසල කවදාවත් තීඳු කරන්න බෑ. මට යමක් නොකර සංස්කරණේ නොකර චේතනා පහළ නොකර හිතවිලි පහළ නොකර අදිෂ්ඨාන නොකර මේක සුද්ධ කර ගන්න ඕනෑ කියලා වෙන අසහනය තමයි දුක කියලා කියන්නේ. ඒ දිහා බලාන හිටියොත් ඒ චිත්ත සංස්කාර පවා එහෙම නැත්නම් මේ වේදනා සංඥා පවා පොර නොලැබීම නිසා ආහාර නොලැබීම නිසා සංසිද්ධියකටපත් වෙනවා. ඒ සංසිද්ධියටපත් වුණාට පස්සේ ඒකට අතවාසියක් වශයෙන් අභිප්‍රමෝදයන් චිත්තං කියලා අති ප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා. ඉචලත් යෝගාවචරය ඇත්තටම ප්‍රීති සුඛ කියලා දෙයක් බුද්ධ විඳිනවා. කාය සංස්කාරය සමතේ කිරීමේ දක්ෂකමට ලැබිච්ච ටැග්ගක් විදියට. මේ වේදනා සංඥා සමනයටපත් කිරීම නිසා ඒ දක්ෂතාවය නිසා ප්‍රශ්න නැහැීම නිසා අවිරුද්ධ ප්‍රතිපදාව නිසා සාමීච ප්‍රතිපදාව නිසා යෝගාචරය මේ ප්‍රශ්න අහලා විසඳන්න පුළුවන් එකක් නෙවෙයි කැප කරන එකයි කරන්න දෙන්නේ. ඒක කැප කරන්න කැප කරන්න මේක ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් සංසිඳන පටන් ගන්නවා. එතකොට අභිප්‍රමෝදයක් අතිප්‍රමෝදයක් තේරෙන පටන් අර ගන්නවා. මේ භාවනාවේදී අපිට කරන්න තියෙන හික්මීම කියලා. ඉස්සලා ඉස්සලා විසතු මැරීම ආදී කටයුතු වලින් හික්මුණා. ඊට පස්සේ වචනෙන් කාය බොරු කියලා මිස් වචන පරිස වචනෙන් හික්මුණා. දැන් මේ දෘෂ්ටි වශයෙන් යෝනිසෝමංස්කාරයේ වශයෙන් මේකට හේම සංසිඳෙන්න ගන්නවා කියන එක සෑහෙන කාලයක් පොර කාලා පොර කාලා සෑහෙන කාර්යයක් අඬු කඩාගෙන තමයි යෝගාවචරයේ කන්දෙමඩ තේරුම් ගන්න මේක ප්‍රශ්න කරලා විසඳන්න පුළුවන් දෙයක් නෙවෙයි තර්ක කරලා විසඳන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි හිතලා මතලා තේරුම් ගන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි ඉවසපම් පපුව කියලා පපුව අතුට්ටියක් ගහගෙන බලාවෙන එකයි තියෙන්නේ. ඉතික විශාල යටත් පාත්කමක් වුණා. ඒකට විශාල කීකරුකමක් ඕනේ. විශාල නිහතමානීකමක් ඕනේ. එනතම මේ බුද්ධ ධම්ම සංඝ කියන එක පිළිබඳව පුදුමාකාර ඇදහිලි ශක්තියක් ඕනේ. ඒකට ලැබෙන අතවාසිය තමයි අභිප්‍රමෝදය, අතිප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි යෝගාවචරයට මේ තිරේ ඉස්සරහයි තිරේ පිටිපස්සේ සංස්කාරවල මේ කටයුතු දැක්කට පස්සේ මේ වාක්‍යයේ උපේක්ෂා වීම ඇර සංස්කාර විචේ උපේක්ෂා වීම හැර මේක විමසලා මේක විසඳලා මේක තර්ක කරලා කුණ තාලෙමත් බේරන්න බෑ. නමුත් කිසිම කෙනෙක් ලෝකේ ඒකට තර්ක නොකර විසඳන්න හදන්නේ නැතුව මේක gediy පිටින් බාර ගන්නෙත් නැහැ. කොච්චර පරණ කර්ම තියනවද ඒ තාක් විතරදී පොරකණ්ඩ හදනවා ගඟක් ඉහළට හරවන්න හදනවා. එහෙම නැත්නම් මේ බටහිර ඉඳලා නැගෙනහිරට හරවන ලෝකේ පෙරලෙන ලෝකේ අනිපැත්තට හරකවන්න හරකනවා වගේ තඩවනවා හැයෙන තඩවන දැයෙන අඩුබඩු කඩා ගන්න. කඩාගෙන තමයි අන්තිමටම තමයි ඒක තේරුම් ගත්තට පස්සේ තේරුම් ගැනීමේදී විවිධ මට්ටම් හරහා යන්න වෙනවා යෝගාවචරයට. එතෙන්දි තමයි යෝගාවචරයට මේ මේ වෙන දේවල් කෙරෙහි උපේක්ෂාව එඟර කඩාපනින්න තිකතිය ප්‍රතික්‍රියා නොකරන ගතිය මේකට මම උත්තර දෙන්න ඕනේ මේක මමයේ මේක මාගේ කියන කතිය වෙනුවට මම හුදු දුරස්ත නිරීක්ෂකෙක් විතරයි. මට පුළුවන් මේ නිරීක්ෂණය කරලා ඒක පිළිබඳව විනිශ්චයක්පත් කරගන්න නැතුව උත්සන්න ආසන්න නිරීක්ෂණයකින් බලාගෙන ඉන්න. එම් බලාන ඉන්න කෙනාට තේරෙන්න පටන් ගන්නවා ලෝකේ පටන් ගත්ත දවසේ අන්තිම දවස වෙනකම් බලාන හිටියත් මේක චිත්තක්ෂණයක් බලුවත් එකම හරස්කඩ. ඒකේ කිසිසේත්ම වෙනසක් නැත්තේ නෑ. මේක අපි අල්ලන පැතිකඩේ හැටියට අපි මේක පෙරලා ගන්න හැටියට තමයි අපිට ප්‍රශ්න මතු කරන්නේ. ඒක නිසා මෙතන තියෙනවා සංස්කාරවලදී මේ චිත්ත සංස්කාර සංසිද්ධ වීමේදී යෝගාවචරයා යමක් නොකර සිටීමෙන් සියල්ල නතු කර ගන්න ගතියක්. යමක් නොකර සිටීමෙන් සියල්ල නතු කරගන්න ගතිය. අපි මෙතෙක් කල් කෙරුවේ රණ්ඩු කරලා කරාටේ ගහලා ජූඩෝ ගහලා බඩ පිපුම් ගහලා තරු හැදලා ගහලා මිනිස්සු පාලනය කිරීමක් නේ. ඒ කරන හැම කෙනෙකුටම මෙතනදී බරපතල සිල්වැර ඇති හිර ගන්නවා වගේ දුර ගමනක් යන්න වෙනවා. මේක බාර ගන්නෙත් මේක තමයි මේ සංස්කාරයන් බඳ උපේක්ෂාව කියලා බාර ගන්නෙත් හොඳටම ඒ කර්මක වෙනකන් හිටියට පස්සේ. ඒ නිසා එක්කෙනෙකුගේවත් මේ පෞද්ගලික දෝෂයක්වත් එහෙම නැත්නම් එක්කෙනෙකුගේවත් හිතාමතා දුක් කැමති වෙන ගතියක්වත් නෙමෙයි තියෙන්නේ. මේකෙදි පේන්න තියෙන්නේ ධර්මතාවය වැඩ කරනවා. හැබැයි බුදුහාමරක දැනගෙන කියලා දීලා තිනවා ඔබට මෙතෙන් ගියාට පස්සේ හොඳටම මේ ත්‍රිවිධාත්මය කෙරේ ඇදහිලා සාශීලයක පිහිටලා තියෙන බව වෙන විදියකට කියනවනම් මේ ප්‍රතිපදාවෙන් මෙතෙන්ට අවිල තියෙන බව තේරුම් ගන්න ඕනේ. දැන් කෙලෙස් අඩු බව තේරුම් ගන්න ඕනේ. ඒකට හේමම යන්න ඇරලා මේක දිහා බලාගෙන පටන් අරගත්තොත් ඊට පස්සේ හරි ලේසි අර ප්‍රධාන කකාචල් නැතුව අපි රටක විශාල අවුලක් තියෙන වෙලාවේ ඒවට අහුම්කම් දෙන්නේ නැතුව අදාළ ඇමචුවරු ටික කාමරයකට ගිහිල්ලා සාකච්ඡා කරලා ඒක විසඳගන්න වෙලා හම්බ වෙනවනේ විසඳන්න ලේසිනේ. රටේ ප්‍රශ්න ඔක්කොම තියෙදි මොනවක්වත් කරන්න බෑ. ආන් මේ වගේ Tamanට අර විශාල ආරක්ෂාවක් එනවා. මේ අසහනයක් අහතටියක් දැවිලි තැවිලි නැතුව මේ ප්‍රශ්නේ ධර්මානුකූලව බලන්න පුළුවන් නැත්නම් අරයට උත්තර දෙන්න ඕනේ මෙයාට උත්තර දෙන්න ඕනේ හෙට බලන්න ඕනේ අනිද්ද බලන්න ඕනේ අරයට වග වෙන්න ඕනේ මෙයාට වග වෙන්න ඕනේ කියන ප්‍රශ්න වලින් විසඳිලා හුදු ධර්මතාවයක් එක්ක ඉන්න පටන් අරගත්තාට පස්සේ ඉතින් හොඳට තේරෙනවා ඉතින් මේ ටික තමයි කවුරු භාවනා කරුවත් සිද්ධ වෙන්නේ. බුදුජානනාංශයට ඒ තරම් සරලව මේක කියලා දෙන්න ඕනේ. කියලා දෙන්න ඕනේ වුණාට අපි අපි පුරුදු කර තියෙන ක්‍රම නිසා එනත ඇබ්බැහි නිසා එනත අපි රුචි අරුචිකන් නිසා අපි මේ පෞරුෂත්වයක් කියලා කරගහගෙන යන කොඩිය නිසා අපි ලේසියෙන් යටත් වෙන්න කැමති නෑ මේ පවතින දේ. ඉතින් යටත් වුණාට පස්සේ තමයි ඇත්තටම මේ භාවනාවේ තියෙන ධර්ම ඕජාව ධර්ම රසය එනත මේ බුද්ධ ඥානයෙන් පෙන්වන මේ නිබ්බාන පටිසංයුත්ත එහෙම නැත්නම් ශූන්‍යතාවට සංයුක්ත දේවල් වලට නැත්නම් පරමාර්ථ ධර්ම වලට සම්බන්ධ දේවල් නැත්නම් ආර්ය විවහාරයට සම්බන්ධ දේවල් බොහෝම සරලයි එතන ගියාට පස්සේ මොකද එදිනෙදා දැවෙන ප්‍රශ්න නැහැ. හැබැයි මේක తాවකාලික තත්ත්වයක්. තමයි තේරෙන පටන් ගන්නවා මේ දැවිලි චවිලි ගොඩාක් කරේ තියාගෙන නැත්නම් මේ අතීත අනාගත දෙකමත් කරේ තියාගෙන අතන මෙතන දෙකමත් කරේ තියාගෙන අරයමියා ඔක්කොමත් කරේ තියාගෙන මෙතෙන්ට යන්න බෑ මෙතෙන්ට යනකොට ඒ ටික හාලන ක්‍රමය දන්නේ නැත්නම් පරිේශන මට්ටමකවත් මේක අත්දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒතර සංස්කාර උපේක්ෂාවක් සංස්කාර සමතයක් අත්දකින්න බෑ. ආට බේන්නේ සංස්කාර සමතය කියලා කියන්නේ වර්ග කීම් වලින් පැහැර යාමක්. යුතුයකම් වලින් පැහැර යාමක්. සංඛාර උපේක්ෂාව කියලා කියන්නේ නෝන්ජල්කමක්. ප්‍රශ්නෙන් පැන යාමක් කියලා අම්මතර මොලේ කරගුට්ටම් වෙලා තියෙනවා. ඉතල බුදුරජාණන්සේ පැත්ත කරලා වාගෙට බලාගෙන ඉනානින අන්නේ මේ අමන මරි මෝඩ තකතිරු පිරිස. මේ රට්ටු කියන දේවල් අහලා මෙච්චර මේ ඉදිරියට එන ධර්මය. ඒකටනේ යමක් නොකර විවේකීව අකිරියෙන් අවිරුද්ධ භාවයෙන් සාමීච ප්‍රතිපන්න එක පිළිගන්න බෑ. නැත්නම් දොස් කියන්න බෑ. මොකද සරුවචන් වහන්සේටත් ඒ ටිකම තමයි. උන්වහන්සේ යමක් එක තේරුම් ගත්තා නම් ওই විදිහට තමයි තේරුම් ගත්තේ. ඒක නිසා මේ විදියට වෙන දෙයට ඉඩ ඇරලා ඒකට හැට ගැහෙන තියෙන හැකියාව බලන එක වෙනම දෙයක්. නමුත් වෙන දේවල් හදන්න හදනකොට විනාශ කරන්න හදනකොට සංස්කරණය කරන්න හදනකොට ඒ කෙනාගේ මානසිකත්වයක් තමයි ආර්ය මානසිකත්වයේ දා පුතජන මානසිකත්වය කියලා කියන්නේ. මේ සකස් කිරීම ටික තමයි සංස්කාර කියලා කියන්නේ. පැමිණෙන ඕනම දෙයක් අපි සකස් කරන්න හදනවා. සිංහල බුලත් පිට කනකොට බුලත් කොලේ නැට්ටයි බුලත් කොලේ අගයි කඩලා කන්නේ. ඒකේ විෂ තියෙනවා කියලා. වැටකොළු වෙනකොට පොත්ත කපල වෙනම මාළුවක් වෙනවා මැද කෑල්ල වෙනම මාළුවක් වෙනවා. පාංගිඩිය කපනකොට කෂ්ටක වෙන් කරලා මැද කෑල්ල විතරක් කනවා. ඒකට ඉවරලා වැටකොළු මැද කෑල්ල විතරක් කාලා වැටකොළු පොත්තෙන් හදපු ෆයිබර් කඩෙන් ගෙනල්ලා කනවා. මේ වගේ අම්මන්න තකතිරුකම් කරද්දී කොහොමනම් සෞඛ්‍යයක් නැතිද? ඒව තියෙන්නේ සෞඛ්‍ය සම්බන්ධ වීද සමබර වෙලා. අපි ඒකේ කැලලක් අයින් කරනවා. අයින් කැලලෙල මැද කැලල විතර ගන්න. ඒ කැලලෙල කියලා කියනවා මේ බඩේ පොඩි අප්සෙට් එකක් තියෙනවා. ඒ දොස්තර වාත්‍ය කියනවා ආවල් ෆයිබර් එක ගන්නයි කියලා. කුණු බාක්කේ තියෙන ඒ ටික තමයි. ඒකට වෙනම ගාණක් කියනවා. අනේ මේ දොස්තර මහත්තයා කොච්චර දැනුවත් තියෙන කේද මං කාපු මෝඩකමේ හැටියටම ෆයිබර් එක දෙනවනේ. අදාළ ෆයිබර් එකම දෙනවා. රිල උන්න බලන්න කොන්ස්ටිපේෂන් තියෙනවද කියලා. වඳුරන්න තියෙනවද බලන්න කොන්ස්ටිපේෂන්. උන් කන්නේ පොත්තේ ඉඳලා. අපි එහෙම නැහැ පොත් ඇරලා කන්නේ. යවුව තමයි සංස්කරණ කියලා කියනවා. ඒකට සූපසාත්‍රය කියලා කියනවා. මොකකින් හරි මේ ශිෂ්ටාචාරය හරහා අපි මොකද්ද පටලවාගෙන තියෙනවා. බුදුචාන් වහන්සේ රජසභ අතහැරලා කැලේට ගිහිල්ලා කවුරු හරි තම්බලා දෙන බත් එකක් පාත්‍රයට දාලා වළඳලා මේ පෙන්වන්න හදන්නේ පැමිණි දුක් කොච්චර පැනිලාද වෙත පැමිණෙන දේ කොච්චර රසවත්ද මේ හදන්න හදනවට වැඩිය. නමුත් ඒක උඟ දෙනෙක් චෝදනා කරනවා නව නිර්මාණ ශිල්පයට කරන බාධාවක් කියලා. අභිවෘද්ධිය ප්‍රගමණයක් ගැන කතා කරන දෙයට විරුද්ධ යාමික නාස්තික වාදයක් මේක උච්ඡේද දෘෂ්ටියක් මේක අභිවෘද්ධිය පිළිබඳව කරන පසුබෑමක් කියලා චෝදනා කරනවා. අද විතරක් නෙවෙයි බුදුරජාණන්ත වේරංජ බ්‍රාහ්මණය චෝදනා කරා. බුදුරජාණන් කියනවා මේ හිතල මතල දුක් වැඩිපුර ගන්නවට වැඩිය හොඳ නැද්ද? හම්බෙච්ච දේ හොඳයි නීට වැඩිය. මේ හදන්න හදන්න මේක අවුල් වෙනවා නම් තියෙන ස්වභාවයට ලෑස්තිනේ කොහොමද? ඒකට හැඩ ගැහෙන්න ඕනේ. ඒකට මේ අපේ ඇඟ හැදිලා නැහැ. ඒකට හැඩ ගැහෙන්න උප්පරිම හැකියාව තියෙන සතා තමයි මනුස්සයා කියන්නේ. පරිසරයට හැඩ ගැහෙන්න පුළුවන්. වෙත පැමිණි දෙයට හැඩ ගැහෙන්න පුළුවන් උපරිම හැකියාව තියෙන මනුෂයාට විතරයි. ඒක නිසා ඒ අතර සමබර භාවයක් ගන්න ඕන. අසීමිතව යන්න නෑ. මේ විදිහට පැමිණි දේ දිහාවට ස්වභාවයෙන් විවෘත වෙන දිහාට හැඩ ගැහෙන ගතිය තමයි ටාઓයිසම් කියලා චීනේ තියෙන ධර්මය. සුභ ධර්මයේ විවෘත වෙන්නේ සංඝ සම්පූර්ණ ක්‍රමයකට. ඒකේ මොන්නම මාත්වක්වත් තෝරන්නේ නැහැ ඒකට. ඒ gediya පිටින්ම හම්බෙලා තියෙන්නේ. මේකට අත තිබ්බ ගමන් ඒ වහාම හෝ ටික වෙලාවකින් ඒකට නපුරු ප්‍රතිඵල ලැබෙනවා. පැමිණි දෙයට ලෑස්තිලා ඉන්න මනුස්සයාට නරක ප්‍රතිඵල නොලැබෙනවා නෙවෙයි නමුත් ඒවා ඉල්ලලා ගත්ත දේවල් නෙවෙයි. ඒව තර කර්මාන් රූප ලැබෙනවා. ඒ ටිකක් වෙහෙස කර තත්ත්වයක් තියෙනවා. නමුත් අච්චරම නෑ. ඒ වගේම පස්සේ පශ්චාත්තාපයක් වෙන්නේ නැහැ. මේක මම ඉල්ලගෙන කාපු දෙයක් නේද කියලා හිතෙන්නේ නැහැ. එනිසා මේ සංස්කාර පිළිබඳව අවබෝධය ලැබෙනකොට තමයි ඉක්මීමේ සදාචාරාත්මක වගවීමේ ආචාර ධර්ම වල අන්තිම අඩිය තමයි තේරෙන්නේ සීලය රකින්නකොටමත් නෙවෙයි සීලෙත් යටටට්ටුව තමයි සංස්කාර වල තියෙන්නේ. නිසා යමක යමක් ඉදිරිපත් වුණාට පස්සේ ඒක එන ඒකට තමන් හැඩගැහෙන්න ගත කරන ජීවිතය තමයි යෝගාවචරයයි කියලා කියන්නේ භික්ෂුව කියලා කියන්නේ බාලදක්ෂයයි කියලා කියන්නේ බාලදක්ෂිකාවයි කියලා. ඒක වෙනස් කරන්න හදන එක තමයි දේශපාලනඥයයි කියලා කියන්නේ. එයා මේ රට මේ මට්ටම් කරන්න හදනවා. নানা ආකාර සැප දෙන්නම් කියලා පොරොන්දු වෙනවා. හරියට එයාට අධිකාරී ශක්තියක් තියෙනවා වගේ. සර්වචනාසික ක්‍රමයේ දේශපාලන විද්‍යාවකත් මේකේ තියෙනවා. නමුත් මේක මේ කියන මේ සංස්කාර සමතය කවදාකවත් දෙන්නෙකුට කරටක් දාගෙන කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකම කහාගත් මෙහෙම ඔබ කරපන් කියලා කාටවත් අනපනත් පවන්න පුළුවන් නිකුත් නෙවෙයි. අනක් නැති පනතක් විදිහට මේ විදිහට කියන්න නම් පුළුවන්. මෙන්න මෙහෙම එකක් තියෙනවා. කරුණාකරලා පැමිණි දුකට පැමිණි ඉදිරිපත් දෙයට හැඩ ගැහෙන්න පුළුවන් හැකියාව බලන්න ඒකෙදී තමයි කාටවත් දීන වෙන්න ඕන කමන්නේ. බාහිර මොනවාක්වත් අවශ්‍ය කරන්නේත් නැහැ. අන්න එතන තමයි මේ විමුක්තිය කියන එක මේ නිදහස කියන එක තියෙන. ඒක නිසා ඒ හැකියාව බලන කෙනාට දැන් පටන් ගන්නකොට ඒ හැකියාව අඩු බවත් ඒක හැද ගැහෙන්න ගැහෙන්න ගැහෙන්න හැකියාව පුදුමාකාර විදිහට වැඩෙන බවකුත් තේරෙනවා. ඒකෝට තමයි තේරෙනවා තමනු සබහා ධර්මයේ කොටසක් මිස සබහා ධර්ම විනාශ කරන්න හදන අමනෙක් නෙවෙයි. සබහා ධර්ම විනාශ කරන්න හදන නරුමේක් නෙවෙයි. සබහා ධර්මයේ අණු හැඩ ගැහෙන්න හදනවා. ඒ අනුව බලනකොට අපේ වැද්දෝ හරිම දියුණු જાතියක්. මං හිටපු තැන කිසිම ලකුණක්වත් තියලා නැහැ. අපේ අක්කු ගිය තැන උරුලෑ වගේ තැන වගේ ගඳක් තමයි. ඉති බුදුරජාන්සේ ආරණ්‍යගතව රුක්ක මූලගතව කියන්නේ ආයෙත් වනචරවයක් කියන එකම තමයි. අපිට දැන් ඒක මහා ලොකු දෙයක් හරියට අපි වැද්දන්ගේ පැමිණිලා නෙවෙයි වගේ හිතෙන්නේ අම්මේ. කෙලීට යන්නුත් එහෙම හරි අමාරුයි මොකද ඒ තරම මතක නැතිලා ආපු පාර. ඒක ගොඩාක් වෙන්න මේ රාජධානි වල ඉන්න අයට. නගර වල ඉන්න අයට. වෙන මොකක්වත් නිසා නෙවෙයි මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් පීටි ගන්න මේ ජනමාධ්‍ය නිසා. මේ අධ්‍යාපන ක්‍රමය නිසා. නමුත් ඉච්ඡර තියෙතිත් බලන්න මේ තරම්ම දරුණුවට අපේ හිත තත්වගත කරද්දී බුදු බණ පච කරන්න බෑ. ඒකේ තියෙන මොන තාලෙන්වත් බොරු කරන්න බෑ. මේක මේක තියෙනවා ඒක ඉල්ලන කවොත් ඒකෙන් හම්බ වෙයි මේක තියෙනවා මේක ඉල්ලන කවොත් මේක හම්බ වෙයි ඒ නිසා මේකට තියෙන මේ ධර්මයක තියෙන මේ අපූර්වත්වය තමයි 99.999ක් අරක ඒ පැත්තට ගියත් මේක යන මනුස්සයාට හුල්ලඟක් වදින්නේ මොනම බාධාවක්වත් නැහැ කරගෙන යන්න පුළුවන්. නමුත් ඒක පිළිබඳ ලොකු අවබෝධයක් අවශ්‍යයි. ඒ වගේම අනිත් පැත්තට ගියම ලැබෙන ආධිනව සලකන්නත් අවශ්‍යයි. සලකලා බුදුසසුනසේ කියපු ක්‍රමයට යන්න ගත්තාම මේ සංස්කාර පිළිබඳව අවබෝධය වැඩි වෙන්න වැඩි වෙන්න තමයි තේරෙන පටන් ගන්නවා තමයි මොනම දෙයකටවත් විරුද්ධ වෙන්න යන්නේ මොනම දෙයකටවත් ප්‍රතික්‍රියා කරන්න යන්නේ ඒ වගේම කිසිදාක අයිතිවාසිකම් ඉල්ලන්නේ මෙන්න මේ දෙක තමයි බුද්ධ ආගම මුළු ත්‍රිපිටකයේ පුරාවට බලනකොට මේ අයිතිවාසිකම් කියන වචනේ කිසිම තැනක ඒක දේශපාලනයේ කිසිම තැනක නැහැ බුදුහාස කියන ඔබට ඕනම දෙයකට හැඩ ගහන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒකට උත්සාහ කරපන්. මට උත්සාහ කරන්න කරන්න ඒකේ හැකියාවල් එන්න එන්න වැඩි වෙනවා. ඒ වගේම පැමිණෙන දෙයට විරුද්ධ වෙන්න ගිච්ච ගමන් අලුතෙන් කර්ම රාශියක් එකතු වෙනවා. විරුද්ධ වෙන ධර්මතම අපි ළඟ පරණ කර්ම තියෙනවා. පරණ කර්ම නිසා අපිට දරා ගන්න බැරි දුක් වෙනවා. අපිට දරා ගන්න බැරි නිന്ദා පාස වෙනවා. එතෙන්දි ඛණ්ඩ මරණ්ඩ බෙල්ල ඛණ්ඩ හිතෙන තරම් තරහ එනවා. මොකද අපි ළඟ බනසෙච්චර දියුණු නැති නිසා. නමුත් යෝගාවචරයයි කියලා කියන්නේ මේ වෙච්ච කර්ම ගෙවෙන වෙලාවේදී අනේ අලුතෙන් කර්ම රැස් නොකර ඇස්පේ නැති එකක් වගේ ඉඳලා බේරියන්. කන් ඇහෙන්නේ නැති මිනිහෙක් වගේ ඉඳලා බේරියන්. ඇහ කන දිවනාසේ වැඩ කරන්නේ නැති මිනිහෙක් ඉඳලා බේරියන්. කොන්දපන් නැති මිනිහෙක් වගේ බේරියන්. මෙන්න මලමිනියක් වගේ ඉඳලා. මේ කර්ම ගෙවෙන අල්ලපන අලුතෙන් කර්ම රැස් කරගන්න එපා. ඉතින් ඒ කලාව දිහා බලනකොට මේක බය ආදු කලාවක් කියලා වගේ තමයි පේන්නේ. ඇස් තිබුණට, පෙනුණට අන්ධෙක් වගේ හැසිරෙන්නේ කියලා කියනවා. කන් තිබුණට, ඇහුණට බීරෙක් වගේ හැසිරෙන්නේ කියලා තියෙනවා. නාසයට, දිවට, කයට යම් යම් පහස ලැබුණට මිහිරි අමිහිරි ඒ මූඩේක් වගේ බම්මණේක් වගේ ඉඳලා හැසිරෙන්නේ කියලා කියනවා. ඕනම අසාධාරණයක් කරන තමන්ට සාධාරණෙත් පේනවා කහන්න මනින්න පුළුවන් වුණාට මෝඩෙක් වගේ ඉඳලා ඕනේ අසාධාරණයක් වෙච්චාවයි. වයි එකක්වත් ස්ථිර නැහැ. මොකද මේ මම අලුතෙන් කර්ම රැස් කරගන්න ඕනේ කියලා. එහෙම නැත්නම් මලමිණියක් වගේ ඉඳලා බේරෙන්නේ කියලා තියෙනවා. මේකම තමයි එක පැත්තකින් අවිරුද්ධ ප්‍රතිපදාව කියලා කියන්නේ. දේවල් දිහා බලන්ඩ බැලුවට මොකද ඇස්පේන් නැතුව වගේ මොන හරි කවුරු හරි කියපුවා රාමාරිචාගේ නෑ මට වුණා මොකද කි? මට වුණා නෑ කියලා. අය දෙසරයක් කියනකොට ඊවලට එපා වෙනවා. ඉතින් අමාරිසයගේ ක්‍රමේ බොහොම ලේසි ක්‍රමයක්. මේවා තමයි මේ බුද්ධ ජානස අපිට පෙන්ලා දීලා තියෙන්නේ. අපි එම නෙවෙයිනේ තව සද්ද වැඩි කරන එකක් දාගෙන අහගෙන පහුවෙන්ද නැවත නැවත අහමින් අරක මතක් කර කර බුදුමාකාර ද්වේෂතෝකයක් ඇති කරගන්නවා. යමතක කළ යුතු දෙයක්. මෙන්න මේ හැම එකක්ම මේ සංස්කාර සමතේ එහෙම නැත්නම් සංකාර උපේක්ඛාවේ තියෙනවා. ඉස්සලා අපි කරන්නේ අර කිව්වාගේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රත්‍යා ශික්ෂා කරන එක. ඉතින් මේක දැක්කා මේක බුදුරජාණන්සේ දැකපු දවස් තමයි කිව්වේ අනේක ಜಾති සංසාරං සන්දහා විසං අනිබ්බිසං ගාකාරං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනක් අනී මං ಜಾති සංසාරේ කොච්චර මං ඇවිද්දද මේ හැදිච්ච දේ හදපු එක මොකද කියලා හැම තැනම යනකොට තිබේ හැදිච්ච දෙයක් විතරයි හදන හැටි පෙන්නලා නෙවෙයි එන්නේ අපි දැක්ක අපි ඒ තරම් පමයි ඒ තරම් අපි අප්‍රමාදේ වඩලා නැහැ අනේක ಜಾති සංසාරං සන්ධා විසං අනිපිසං ගහකාරං ගවේෂන්ත මේ ගෙහි හදල බලන බලනකොට ගෙහි හදලා ඉවරයි. ඉතින් බස් කොන්ත්‍රාත් කාර්යය අල්ල ගන්න හම්බෙන්නේ නැහැ. ෆවුන්ඩේෂන් එක බලා ගන්න හම්බෙන්නේ නැහැ. ගහකාරං දිත්තෝ සීපුන ගෙහන්න කාහසි. තෝ මන් දැක්කා. ආයතෝ තෝගේ ආචාර්ය කෙවල් හදාපිය මට හදන්න දෙන්න එපා. සබ්බාතේ පාසුකා බග්ගා තෝගේ පරාල සේරම මං කඩලා ඉස්තිරවා. ගහකොටා මිසක් නිතක් කැණි මඩල සුණු විසුණු කරා. විසංඛාරගතං චිත්තම් මගේ හිතේ සංස්කාර නැහැ. ආයේ නැහැ. මින් ඉදිරියට චේතනා නැහැ. මින් ඉදිරියට ප්‍රාර්ථනා නැහැ. මින් ඉදිරියට අදිෂ්ඨානය උපදිනේ. මගේ හිත විසංඛාර වුණා. හැබැයි හිත gediye පිටින් එහෙම්ම තියෙනවා. තව දුරටත් ඉදිරි සැලසුම් නැහැ. ඉදිරි ප්‍රාර්ථනා නැහැ. යමක් කවුරුට ඇවිල්ලා ඇහුවොත් දන්නා ප්‍රමාණයට ඒකට කටයුතු කරනවා. ආරාධනාවක් කළොත් ශක්තිය තියෙනවා නම් උදව් කරනවා බැන්නම් බෑයි කියනවා එහෙම නැතුව කාටවත් මොනම දෙයකින්වත් අනුන්ගේ සුභසිද්ධියක් සලකලා හෝ තමන්ගේ සුභසිද්ධියක් සලකලා හෝ මේ තියෙන දේ මේ හම්බ වෙච්ච වර්තමාන මොහොතේ තියෙන මේ ක්ෂණ සම්පත්තිය බාල්දු කරන්නේ මේ ලැබිච්ච චිත්තක්ෂණයේ තියෙන පූර්ණත්වය එතකොට විතරයි වැටෙන්නේ මේකට නිিন্দা කරපු කාටවත් හරියන්නේ වර්තමාන මොහොතේ තියෙන මේ පූර්ණත්වයට පිරිච්ච ගතියට සම්පatti කර ගතියට නිিন্দা කරනවා කියන එක තමයි අතීතය ගැන කල්පනා කරනවා කියන්නේ. අතීතය ගැන කල්පනා වුණාට නම් කරන්න දෙයක් නැහැ. මොකද අපි ගොඩක් කල් මේ හිත ඒ විදිහට හික්මලා නැහැ නේ. දැන් අනාගත සැලසුම් කියලා කියන්නේ අනිවාර්යයෙන් මේ දැන් හරි නැහැ කියන එකනේ. මම ආර්යය බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ යාට මට වැඩිය මේ කරලා දෙන්න පුළුවන් කියලා හිතන එකනේ. නැත්නම් අතන මීට වඩා හොඳයි කියලා කියන්නේ මෙතන හොඳ නැහැ කියන එක නේ හැම තැනකින්ම මේ මම දැන් මෙතන කියන එකට කරන මේ අව탁සීරුව තමයි අපිට තියෙන ප්‍රධානම ශාපේ. එහෙම නැත්නම් මේ මම දැන් මෙතනත් එක්කයි අපි ඉපදිලා තියෙන්නේ. ඒ කියන්නේ නිවනත් එක්කමයි ඉපදිලා තියෙන්නේ. ඔතන ලැබිච්ච දේ අපිට රැකගන්න බෑ. අපි හිතනවා එහෙට සැලසුම් කරලා ගියොත් මේට වඩා හොඳ වෙයි. අසවලාට මේට වඩා මේක හොඳට කරලා දෙන්න පුළුවන් වෙයි. මෙතන නෙවෙයි අතන ඒක තියේයි. මේ සෑම තැනක වෙන්නේ කැරට්ටලයක් බඳගත්ත බూరు වගේ වැඩේ තමයි. ඌ පස්සේ එළෝනවා කැරට්ටලේ පිටිපස්සේ දැන් කන්න පුළුවන් වෙයි දැන් කන්න පුළුවන් කියලා ඌ දන්නේ ඌ ඇස්සේ ඒ කැරට්ටලේ පිටිපස්සේ බරක් බැඳලා තියෙනවා බර බැඳපු එකයි කැරට්ටලේ ඉල්ලලා තියෙන්නේ. කැරට්ටලේ වෙන උනාට කවදාකවත් හම්බ වෙන්නේ ඒ සංස්කාර පිළිබඳව තියෙන මේ කටයුත්ත මේ ආනාපාන භාවනාදී අපිට එහෙම හම්බ වෙන්නේ නැහැ. නමුත් මේක දර්ශනයක්. එහෙම නැත්නම් මේ මූල ධර්මයක්. එහෙම නැත්නම් මේකේ බුදුජානනාංශයෙන් පෙන්වන උන්වහන්සේ දැකපු දේ දැක ගන්න පුළුවන් වෙන්නේ මේ ආනාපාන ආදී සතිය පිටවගෙන යන ගමන් මේ කාරණා ඔළුවට දාගත්තා. නමුත් සයිකියාට්‍රිස්ලා කියනවා එහෙම නැත්නම් චරිත ගැන සාධාරණ අය කියනවා මේ බුදුහාමුදුරුවෝ පෙන්වන පෙන්වන්න හදන මේ දේශනා විලාස අනුව පෙන්වන එක එක දුර්වල ස්ථාන තියෙනවානේ. ඒ දුර්වල ස්ථාන හැම කෙනාටම හැම එකම ගැලපෙන්නේ මේ සංස්කාර පිළිබඳව වැටහීමෙන් පළප්‍රයෝජන ගොඩක් ලැබෙන්නේ සුචරිතවාදී. සුචරිතවාදීන් හරියට අනුම් සුචරිත කරගන්න උත්සාහ කරනවා. ඒ කිරීම නිසා හරියට දුක් වළඳනවා. ඒ නිසා ඒ හැම කෙනෙක්ම සදාචාර කරන්න හරියට සැලසුම් හදනවා වැඩ කරගෙන කරගෙන යනවා. අන්තිමට තමන්ගේ වැඩේ කරගන්න වෙලාවක් නැති වෙනවා. කවදා හරි තේරුනොත් එහෙම ඉස්ලාම තමන් තමන්ගේ චරිතය, සුචරිතය හදාගත්තොත් ඒ නිකුත් වෙන good vibration නැත්නම් හොඳ චංචල කම්පන වේග අනිවාර්යයෙන්ම මලක සූඳෝගේ පැතිරෙනවා. ඒ නිසා අනුන්ගේ වැඩ ගැන කටයුතු කරලා කමන්නේ. නමුත් Tamanගේ වැඩේ ඉස්සර කර ගන්න ඕනේ කියලා. ඒ කටයුතු කරන්න හදන කෙනාට තේරෙනවා සබ්බේ සංඛාරා දුක්ඛා. ඊටමතා සංස්කරණය කරලා චේතනාපූර්වක කෙරුවොත් නැත්නම් කර්ම රැස් කෙරුවොත් අනිවාර්යයෙන්ම සියලු සංස්කාර දුක් පිණිස පිටනයි. නමුත් ඒ ආපු වේගය හැටියට බ්‍රේක් ගන්නෑ. බ්‍රේක් පැඩල් පැඩල් එක පාගවට අහන්නේ මොකද ඒ තරම් වේගයකින් මේ අනුන්ගේ පව් කොන්තරත් බාර අරන ගන්සවා බිස්නස් අරන බර කරත් උලින් බර ඇදගෙන ඉන්නේ. ඉතින් දැන් කියන්න ඕනේ මචං දැන් පරණ ගුණත් නැහැ කරත්තෙත් එක්ක දැන් පරණ බිස්නස් කරන්නේ නැහැ ගන්සවා බිස්නස් අතහැරලා තින්නේ කියලා කියලා පැත්තකට වෙන එකයි කරන්න තියෙන්නේ. ඒකට කැමති නැහැ ලෝකයා. විශේෂයෙන්ම මේ නෑදෑයෝ කියලා જાතියක් කියන්නේ කොහොමඩක්වත් ඉඩ දෙන්නේ. අනිත් ඕන කෙනෙකුට බේරෙන්න පුළුවන්. කිට්ටුවන්තෙන්ගේ සහ නෑදෑයින්ගෙන් නම් කප්පට බේරුමක් නෑ. කවුද දන්නේ මේ අයෝ නෑදෑයෝ නෑ බෑ දෙක තමයි තියෙන්නේ කොල්ලා. හැමදාම මොනවාර කිව්වොත් බෑ. බෑ. එළුවෝ. ඊට වැඩිය එළුවෝ නෑ. නැන්චින් අපි අර ලේමස් අපේ නෑයින්ගේනේ. අපි හැදිලා තියෙන ඇඟ මේ ලේමස් අපේ නෑයින්ගේ නිසා අපිට යතු නැතුව බෑ. නමුත් තේරුම් අරගන්න ඕනේ ඒගොල්ලොත් කොට අරගෙන මාත් ගොඩ එන්න නම් හොඳම වැඩේ තමයි වතුරේ මඩේ ඩෙඩ්ලයින් එකට තවත් වතුරේ මරේ ඩිච් එක ගොඩ ගන්න බෑ. Taman ඉස්සල්ලා වීලි ස්ථානට ගිහිලා දන්න දහංගටයක් දාලා කොට දාන එකයි තියෙන්නේ. නමුත් ඒක පේන්නේ පෞද්ගලික ආත්මార్థකාමීකමක් විදියට. නැත්නම් ප්‍රශ්නේ පැනියමක් විදියට. එනතන හොන්ජල්කමක් විදියට. ඉතින් මේක අපිට පුද්ගලිකව වැටහුණත් සරුවචනාංශي වගේ පෙරගමන් කරන අජානීය පුරුෂයෙක් නොහිටියානම් අනේ යෝගාවචරයට කාගේ සරණක්ද? කාගෙන් පිහිටක් හම්බ වෙයිද? ඒ සාවිශාල මත්තර භාවනා කරන යෝගාවචරයන්ටත් අවශ්‍ය අධිෂ්ඨාන ශක්තිය ඇතිකරන සර්වචන්සය ඇති වෙන්න පාරමිතා පිරුවා. මදිනෝ කියන දීලා තියෙන නිසා අපිට තියෙන උන්නාන්සේගේ ශ්‍රද්ධාව ඇති කරගෙන මේ කටයුතු කරන්න යනකොට මේ සංස්කාරණ ඒකාන්තයෙන්ම හැලෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපි ආයෙ සුපර් මාකට් එකට ගිහිල්ලා ආයෙ ටිකක් ගෙනල්ලා ඒකට දාගන්නවා. සෑහෙන වියදම් කරලා ඔය අපව දා ගන්නවා. ඉතින් ඒක නැතර කරගන්න තමයි අමාරු තියෙන්නේ. ඒ කියන්නේ භාවනා කරනකොට අඩියටම හිඳලා දෙනවා. නමුත් පහුවෙන්ද ආයෙ ගිහිල්ලා ආයෙ තෝගයක් ගෙනත් දාන ආයෙ අනන්න පටන් ගන්නවා. ඒ නිසා අවිද්‍යාවේ තියෙනවා අපි ගියේ කතා කරේ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව සහ අපටිපත්‍ය අවිද්‍යාව කියලා දෙකක්. එකක් තමයි මේ කාරණා දන්නේ නැතිකම අහිංසක නොදැනුවත්කමට උගන්වන්න පුළුවන්. උගන්වනකොට යාට වෙනදට වැඩිය වෙනස් ක්‍රමයක ප්‍රශ්න දිහා බලන්න පුළුවන්. ඒකට අපපටිපත්‍ය අවිද්‍යාව ආධ්‍යාපනයෙන් දෙනවා. මොන මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව ඌර කොච්චර සුද්ධ කළ තිබ්බත් ඒකට මඩේ මඩ නැතු ඉන්න බෑනේ. වදින්නෙම කක්කාවට. උඩල කොච්චර සුද්ධ කළ කොට්ටේ උඩ තිබ්බත් ඌට ඕනේ අන්ධකාරයයි තෙතමනේ. ඌ පෙරලිලා පල්ලෙහාට යනවා මේ කොට්ටේ හරියම වෙහෙසයි ඌට. ඒ වගේ තමයි භාවනා කරනකොට අපේ හිත නිකලස් තැන්න යනකොට මේ සංස්කාරවල තියෙන නපුරු බලපෑම නිසා මොනවා හරි කර්මාන්තයක පුළුව දාන්න. අර පිළිසිතුව තියාගන්න බෑ. නමුත් වෙන දෙයක් නැහැ කරන්න. නැවත නැවතත් අර සිසිපුස් තමන්ගේ ගල ඇරගෙන කඳ උඩට නැග්ගා වගේ අනන්ත අප්‍රමාණ වාරයක් උඩට ගිහිල්ලා තියෙනවා ආයෙ පෙරෙනවා ආයෙ උඩට ගිහිල්ලා තියෙනවා ආයෙ පෙරෙනවා නමුත් මේ කටයුත්තේදී ඒ බුරුමේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා අවුරුදු 20 දී ග්‍රීස් කහේ නගින මිනිස්සු දැහැහෙන්න වැටෙනවා. නම් වැටෙන හැම වෙලාවෙම ග්‍රීස් ටිකක් අඩු වෙනවනේ. ඊට එතකොට මුල් මුල් ටික නිකම්ම ගහක නගිනවක නැගතයි. නමුත් අලුත් පොතකට ගිය ගමන් ග්‍රීස් අතකාවක ආයෙ සුස් කාල වැටෙනවා. ඉතින් මිනිස්සු hina වෙනවා. ඇහි කටේ මූණේ හැමතැනම ග්‍රීස් කියනවා. මතක තියාගන්න නගින හැම වෙලාවකම පොඩි ග්‍රීස් ප්‍රමාණයක් අරගෙන මෙපට එන්නේ මිනිස්සු. ආයෙ උඩට යනවා. ඉතින් කී වාරයක් යන්නද මොකද ග්‍රීස් ගහත ගහ හතන වෙන්නේ ඇති වෙන්න ග්‍රීස් දාලා තියෙන්නේ. ඒ වගේ තමයි මේ සංස්කාර වැඩේ. අපි ඒකාන්තයේ උඩට යනවා. කිල්ලා අලුත් ප්‍රදේශයක් හම්බෙච්ච ගමන් අර පරණ මෝඩකම් තේරම ගන්න ආයෙ සැක කරලා ආයෙ පිට වැඩි කෙටි ක්‍රම ඇති කියලා හිතාගෙන එහෙම නැත්නම් මට මොකක් හරි අඩුපාඩුවක් වෙන්නේ නැති මගේ සීල කැඩලා හරි වෙන්නේ නැති කියලා ආයෙ මුලට වැටෙනවා. ඒක ඊට වෙන ක්‍රමයක් නැහැ. නැවත නැවත මේ අනුපස්සනාව තමයි තියෙන්නේ. ඒ නිසා මේ සංස්කාර පිළිබඳ කතා හරි විවිධ පැතිකඩ සහිතයි. හරියට විවිධ පැතිකඩ සහිතයි. ඒ නිසා අමාරුම වචනයක් තමයි සිංහලෙන් තේරුම් ගන්න තමයි. පාලියෙත් විවිධ අර්ථ බෙද තියෙනවා. ඉංග්‍රීසියෙන් දැම්මට පස්සේ ඊටත් වැඩිය වැඩි. නමුත් සාමාන්‍යයෙන් කියන්න තියෙන්නේ නිකන් කඩි ගාය කියලා එකක් තියෙන්නේ අන්නේකට සංස්කාර කියවල ගමන්නේ. නිකන් ඉන්න බැරි තියෙන ගාය කියලා එකක් තියෙන්නේ. ඕක තමයි සංස්කාර කියන්නේ. ඒ නැත්නම් ඇබ්බැහි. හුඟක් විවිධ අර්ථ බේද තියෙනවා. නමුත් අපිට මේ විවේකයේ හම්බුනාට විවේකයේ ඉන්න බෑ හරි පාළුයි. හරි කම්මැලි. ඒ වෙනුවට මොනවා හරි කර්මාන්ත කරන්න හිතන ගතිය ඒක තමයි සංස්කාර. නමුත් ඒක පුත්‍රජානසේ සඳහන් කරලා තියෙන්නේ ඒක දන්නවනම් මෙන්න මේ කඩිගායෙන් තමයි ඉදිරි දුක් ප්‍රමාණය අපි උපයන්නේ කියලා. ඒකේ නා සරුවඥයි. ඒකේ නා සරු බලධාරිය දන්න මගේ දුක මම හදාගන්න. ඊට පස්සේ ඒක තවදුරටත් දුකක් වෙන්නේ. ඊට පස්සේ ආදන්න එක ඉවත් කිරීමේ ක්‍රමය. ඒ නිසා අපි මේ කරන කියන හැම වැඩකදීම මේ එළවම Javaය මේ කියන වේගය මොකෙන්ද එන්නේ කියලා බැලුවොත් ඒකාන්තෙම තණ්හාවයි. ඒකාන්තෙම මාන්නේ. ඒකාන්තෙම දිට්ඨියකින්. ඉතින් අපිට මේ කරන කරන වැඩේක පිටිපහුව යටිපහුව වෙලා තියෙන තණ්හාව මොකද්ද? යටිපහුව වෙලා තියෙන මාන්නේ මොකද්ද? යටිපහුව වෙලා තියෙන දිට්ඨිය මොකද්ද කියලා යාළුවකින් අහගෙන හරි කමන්නේ. තමන්ගේ සුවකීය ඥාණයෙන් හරි කමන්නේ. සූත්‍ර අධ්‍යයනය බලලා හරි කමන්නේ. තේරෙන පටන් ගත්තොත් බය වෙන්න එපා. ඒකාන්තේ මේකේ ග්‍රීස් ගහ නගින මිනිහා වගේ ටික ටික ටික ටික ඒක තියෙන ග්‍රීස් ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. ඒක නම් ਸਰවචනාංශ අපිට සාක්ෂි වෙනවා. එනිසා වැරදි මේ කෙරුවට හිතන්න එපා ඒක නිකන් ලේනෙක් පලිගේ මෝදිනේ දහදනා වගේ කෙලවරක් නැති වැඩක් කියලා. කරගෙන කරගෙන යනවා. Tamanට තේරෙන පටන් අරගනි. ඒ කොන්දේසි විරහිතව ප්‍රතිඵල ගැන කිසිම අපේක්ෂාවක් නැතුව ලක්ෂ කෝටි වාරයක් කරනකොට ඒ වචනෙන් කියලා විස්තර කළ දෙන්න බැරි කාරණා ඉෂ්ට වෙනවා. ඒ නිසා ඒවට කියන තියෙන භාවනා කරගෙන කරගෙන යනකොට අන්වේ ඥානවලට එහෙම නැත්නම් ණය විපස්සනාවට මේ ගැඹුරු ධර්ම කොටස් දෙකකට පටන් අර ගන්නවා. ඊයතින් බලනකොට සංස්කාර කොටස එහෙම නැත්නම් සංස්කාර පිළිබඳ මේ උපේක්ෂාව ඇති කර ගැනීම හරීම විෂිතුරු පැත්තක්. ඒ වගේම අපි කොච්චර යදී බලන සදාචාරය බලනවද? විනය චවිනය කරුක කරන්න හදනවද? අනුන් හදන්න හදනවද? ඒ සෑම දෙයකින්ම අපිට ලැබෙන වෙහෙස අසහනය පුංචි නෑ. ඉතින් මේකනම් අපිට හම්බෙලා තියෙන මානව අයිතිවාසිකම මේකනම් ශිෂ්ටාචාරයෙන් අපිට ලැබිලා තියෙන මේ ශිෂ්ටාචාරය මොකක්ද වැරද්දක් ඒ මොකද මේ වගේ වගකීම් දරන්නේ නැති සත්තුන්ට අසහනයක් නැහැ. ලෙඩ රෝග නැහැ. ආර්ථික උද්දමන නැහැ. දික්කසාද නඩු නැහැ. මේක මල විකාරයක් මෙතන වෙලා තියෙන්නේ. කිලෝරක් නැන්නේ මේක එන්නේ එන්නේ එන්නේ මේ හැම ක්‍රමෙම වෙන්න තියෙන්නේ එන්නේ එන්නේ අසහනෙ වැඩි වෙනවා. ඒ නිසා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් උන්ට වෙනවට කිව්වා ambiguity of civilization කියලා මේ ශිෂ්ටාචාරය නිසා ඇති කරපු පුදුම සකස් කිරීමක් අපිට තියෙනවා. ඉතින් අපි මේ ශිෂ්ටාචාරය කියන එක සම්පූර්ණ නැති මේ බ්ලීච් වෙන්න හදන කතාව නෙවෙයි. කරුණා කරලා පොඩ්ඩක් මේක දිහා බලන්න මේ කවුරු සන්තෝෂ කරනද මේ යන්නේ අපේ මේ විවේකයේ බාධා කරගෙන අපේ තියෙන මේ අසහනයක් වවාගෙන අපිට තියෙන මේ ආතතිය වවාගෙන මේ කාටද මේ රඟපාලා පෙන්වන්න හදන්නේ. මේ තියනවාද ඒකේ අවසාන වශයෙන් අත්ත්‍ය සිද්ධිය. අර්ථ කුසලයක්. අනුන් සන්තෝෂ කරන්න හදන වැඩේ. ඒ නිසා මේ කටයුතු නැතුව බෑ. අපි සමාජයට වග වෙන්න ඕනේ. සමාජයේ ජීවත් වෙන ඒවා පුළුවන්තරම් අඩුවෙන් කරලා ඒ තමන්ගේ විවේකයේ වැඩි වෙන, තමන්ගේ හුදකලාව වැඩි වෙන, තමන්ගේ ආධ්‍යාත්මය වැඩි වෙන වැඩ කොටසට යන්න පටන් අරගත්තොත් ඒ කාන්තේම බාධා පැමිණෙනවා නමුත් කල හැකියි. ඒකයි ඒ සර්වඥාන්සේ කීකේ අතහැරලා ගිහිල්ලා ඒ කටයුතු කරේ. ඊට පස්සේ ඒවකට හිටපු ගාක්කේ බවුණු પરම්පරාවල හිටපු හොඳ කුලවන්ත ධනවන්ත මිනිස්සු මේ ඔක්කොම තැහැලා දාලා ගිහිල්ලා මේක පරිශන කළේ ඒ කට්ටියට නැති බැරි කමට හෝ බයකට හෝ හීනමානකට නෙවෙයි මේක ඊට වැඩිය මොකද්ද සෙල්ලක්කාරකමක් තියෙනවා මේක ඊට වැඩිය මොකද්ද ධර්මෝජාවක් තියෙනවා මේක ඊට වැඩිය මොකද්ද ධර්ම රසයක් තියෙනවා ඒ ධර්ම රසය ජනප්‍රිය වෙන්නේ පොදු දිනාට යන්නෙම නැහැ යන්නේ කරන කෙනාට කරන කරන තැන හරියට කාය සංස්කාර සංසිඳනකොට ප්‍රීති සුඛ ලැබලා දෙනවා. චිත්ත සංස්කාර සංසිඳනකොට අති ප්‍රමෝදයක් ලැබලා දෙනවා වගේ ඇතුලෙන් ලැබිලා තියෙනවා. ඒක හදා බෙදා ගන්න බෑ. ඒකේ ලබන කෙනාට විතරයි තියෙන නිසා ඒක න්‍යාය ධර්මයක්. ඒ නිසා අපි සමාජ නීති කඩන්න යන්න ඕනේ නෑ. නමුත් සමාජයේ ගහන ගහන පදවලට නටන්න යන්න ඕනේ නෑ. ඒකලෙල අපි අපේ වෙලාව විවිධකේ සකස් කරගන්න යනවනම් ඒ සංස්කාර વિશેයි දුමාකාර ප්‍රදේශයක් තියෙනවා අපට ඉගෙන ගන්න. එතකොට සබ්බ සංඛාර සමතයක් නැත්නම් සංඛාර උපේක්ෂාවක් කියලා කියන්නේ මේ ඉපදිච්ච ගමන් බබෙක් උඩ මෙලෝ දෙයක් ගැන නැහැ කිසිම හැඟීමක් නිසා මේ භාවනා කරලා කරලා අපි යන්න හදන්නේ ඒ මොනම මොනම දෙයක්වත් නැති කොයි එකටත් දැනගන්න පුළුවන් බොදුම අවබෝධයකින් යන්නේ පොඩි කයි තියෙන ප්‍රශ්න තියෙන උ දන්නේ නැහැ ඒක වටිනාකම. අපි දන්නවා මොකද අපි ගොඩාක් දුක් විඳලා තියෙන නිසා. ඒ නිසා මේ අපිට යන්නත් බෑ. අපිට යන්න ප්‍රතිපදාවක් ඕන. අපිට යන්න ක්‍රමවේදයක් ඕන. ක්‍රමවේදෙන් ටිකෙන් ටික යන්න ඕන. එතකොට අපිට ඒ ලබන දේ බුද්ධියක් තියෙනවා. ඒක තමයි අපිට තියෙන ලොකුම මානවයිකවාරිකම. ඒ නිසා මේ බණ අහලා මේ විදිහට ගොඩාක් අපේ වෙලාවක අපේ වෙලාව කටයුතු කරන සියලු දිනාට මේ සංස්කාර කියලා කියන්නේ මොකද්ද? සංකාර උපේක්ෂාව කියලා කියන්නේ මොකද්ද? සංසිද්ධියාව කියලා කියන්නේ මොකද්ද කියන එක ඒ මූල ධර්ම දැනුමේ අත්දැකීමෙන් සංසිද්ධ වී සංසන්දනයෙන් ටිකින් ටික ටිකෙන් ටික සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු හොඳයි අපි මේක අවස්ථාවක් කරගන්නවා එත්තාවතා ආදී ගාථා සජ්ජායනා කරලා ශීල ලෝක සත්‍යයන් વિશે පෙනීන පෙනී සිටිනා වූ ශීල සත්‍යයන් વિશે මුදිතා ශීර්ෂයෙන් අනුමೋದනා ශීර්ෂයෙන් පිබ්බමිදී එත්තාවතා චකම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චකම්මේහි සම්පතං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චකම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශට්ටා චුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසන ආකාශට්ටා චුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශන ආකාශට්ටා චුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපාරපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය සාදු සාදු සාදු